අපි ඇත්තන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් වශයෙන් මේ පරියන්කයට යෙදීම පිළිබඳව කෙටි මතක් කිරීමක් හඳුන්වා දීමක් කරනවා. දැන්ට ඒ ගැන දන්නේ නැත්තු ඒ ගැන පොඩ්ඩක් අර අලුත් ඇත්තුව කරේ ඉවසලා ඒකට අහුම්කම් දෙන්නේ කියලා මම සාදරයෙන් අහගෙන මතක් කරනවා අලුතෙන් ආපු ඇත්තෝ මේ <clears throat> මේට කලින් යෙදිලා නැත්තම් නැත්තම් මේ කරන පිරිසකේ වැඩ පිළිවෙලට යාවීමට සෑහීම සීහීමට කැමති මේ දින උපදේශ ටික කෙටියෙන් ලබා දෙන උපදේශ ටිකට සාදර වෙන්නේ කියලා කරුණාවෙන් මතක් කරනවා අපි දැන් බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ කාලයක් පරියංග භාවනාවක් නැත්නම් ඉඳගෙන කරන භාවනාවක් කරන්නයි. ඒ සඳහා අපිට සතුට වෙන්න හිත හදාගන්න හිත අලුත් කරගන්න කාරණා රාශියක් තියෙනවා. අපි විශේෂයෙන්ම ආගමික ධාර්මික පරිසරයක් හොයාගත්තා. උදේ පාන්දර කාලයක් වෙන් කරගත්තා. ඊටත් වැඩිය ඒ සඳහාම කැපවෙච්ච අපවෙච්ච විශේෂ සිල්ලුතුන් ගුණතුන් පිළිසකුත් උපයාස අපයාගත්තා. ආනේ නිසා අපිට යම් විදිහකට හිතේ භාවනාවකට නොගැලපෙන නොසුදුසු මානසික තත්ත්වයක් තිබුණත් මේ කියන පරිසර සාධක නිසා හිත අලුත් කරගන්න ගොඩක් කර්ම තියෙනවා. ඒක පුංචි දෙයක් නෙමෙයි, උපයන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ලැබුණාට පස්සේ උපරිම ප්‍රයෝජන ගන්න එකයි තියෙන්නේ. ආන්නේ විදිහට හිත හොඳට සකස් කරගෙන Taman ඉස්සල්ලාම කරන්නේ හොඳට පట్టල වෙලා වාඩි වෙන එකයි. ඒ විදිහට වාඩි වෙලා හොඳට Taman ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා ඉරියව්ව සමබර වෙන විදියටත් ශරීරයේ තියෙන සියම මස්පිඩු හොඳට සැහැල්ලු වෙන විදියටත් ශරීරය දිහා බලලා ශරීරයට ඉස්සලාම මෛත්‍රී කරන්න මෛත්‍රී කරලා තමන් මෙතන ඉඳගෙන ඉන්නවා නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට හිත ගන්න බලනවා. ඒ එහෙම කරගෙන යම් ආකාරයකින් හිතේ කලකොල ගති නැත්නම් වේදනාවක් නැත්නම් සද්ද බාධා නැතිනම් අපිට පුළුවන් ඇස් දෙක පියාගන්න අපි අර ඇති කරගත්ත පිරිසුදු අලුත් කරගත්ත හිතත් පරිසරයත් පීඨ ආධාර කරගෙන ආන්නේ විදියට වාඩි වෙලා Taman ඉන්නේ හිටියකොට හිත යොදලා ඒක හරි ගියයි කියලා කියන්නේ හිතේ මේ අතීතයට අනාගතයට දුවන හිතවිලි රාශිනේ කායේ වේදනා නැහැ පරිසරයේ බාධා හිරියර ශබ්ද නැහැ එතකොට මම දැන් මෙතන ඉන්නවා කියලා Tamanට හිත මේ කයේ තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙමම ටික වෙලාවක් ඉඳිලා හරි වාසිදායකයි. මත්තර ඇති කරන්න බලාපොරොත්තු වෙන්න සතියටයි සමාධියටයි. ආන්නේම මුළු කයේම හිත යොදාගෙන හිතත් කයත් එක තැනක මම දැන් මෙතන කියන පදනමට ගන්න. ආනේම කයේ මම ඉන්නවා නැත්තම් හිඳිනගෙන ඉඳගෙන ඉන්නවා නැත්තම් මම ඉන්නවා කියන අත්දැකීමේ හොඳට හිත තැම්පත් වෙනවා කියන්නේ අර කලින් කියාපු හිතවිලි වේදනා සද්ද බාධා නැතිකම බුද්ධි විඳින්න පුළුවන්. තියෙනවා නම් හිතවිලි වේදනා සද්ද සද්ද අපි ඒක අර හිත අලුත් කර ගැනීමෙන් නැවත නැවතත් මතක් කර ගැනීමෙන් ඒවාට මේ හේතු කාරණු කොහෙලා බලලා වේදනාව නම් හොඳට හිත සකස් කරනවා, කය සකස් කරනවා. ඒ ආදි වේදවලින් කටේ සම්පාදනය කරනවා. යම් විදියකින් නැතුව හිත තැම්පත් වුණොත් එහෙම ඉන්න ඉරියව්වට ඒකේ ඉන්න ගමන් හොඳට මේ මුළු කයෙම හිත තියාගෙන ඉන්න ගමන් හිත තැම්පත් වුණා නම් Tamanට සමහර විටක ඉබේම මේ උඩුකයේ සිදුවෙන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය වඩා ඉඳගෙන ඉන්න ඉරියවට වඩා සජීවී වෙන්න ඉඩ තියෙනවා. ඒක හොයාගෙන යන එකක් නෙමෙයි සාමාන්‍යයෙන් වැටෙහෙන්න ඉඩ අරින එකක්. ඉතින් ඒ විදිහට යම් ආකාරයකින් මේ ඉන්නවා කියන හිඳිනවා කියන අරමුණේ හුස්ම ගැනීමේ වැඩපිළිවෙල ස්වභාවයෙන් මතුවෙන පටන් අරගත්තොත් අපි අර මුළු කයේ තිබුණ හිත උඩුකයට ගන්න. උඩුකයට අරගෙන ඒ අර සජීවීව සක්‍රියව සිදුවෙන ඇතුල්වීමේ පිටවීමේ ක්‍රියාවලියට හිත යොදාගෙන ඉන්නවා. හිත යොදාගෙන ඒ පියවර සාර්ථක නම් මුළු කයේ තිබුණ හිත උඩුකයට ගන්න පුළුවන් වුණා නම් ඒ උඩුකයෙත් වඩාම ප්‍රකටව වැටෙන්නේ කොතනද කියලා ඊගාවට හිත යොදවන්න. සමහර ඇත්තන්ට නාසිකාග්‍රේ හුස්ම ඉහළ පහළ වැටීම වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව සමහරුන්ට උදරයේ මේ නැබ ප්‍රදේශයේ උදර චලනය ආස්වාද ප්‍රසවාසයට රිද්මය අනුකූලව සම්පාතිකව සිදුවන හැටි දකින්න පුළුවන්. මේ දෙක විතරක් නෙමෙයි වෙනත් ඒ ඒ යෝගාචරයාගේ ශාරීරික ලක්ෂණ වල හැටියට මේ විවිධ දේවල් පපු ප්‍රදේශයේ උග්‍ර ප්‍රදේශයේ හෝ වෙන තැන් අර හුස්ම ගැනීමේ වැඩ පිළිවෙලන ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට කරන්නේ අර උඩුකයේ තිබුණ හිත අන්න අර වෙච්ච ප්‍රකට වෙච්ච තැනට තැම්පත් කරගන්න. සමහර උදරේ තැම්පත් කරගන්නවා සමහරු නාසිකාග්‍රේ තැම්පත් කරගන්නවා. ඉතින් මේ දෙකට භාවනා ක්‍රම දෙක නම් කියනවා. නාසිකාග්‍රේ තැම්පත් කරගත්තත් නැත්නම් ආනාපාන සති භාවනා යෝගාවචරයි කියලා කියනවා. උදර චාලන කරන එකනට ඒ පුරුම භාවනා ක්‍රමය අනුකරන යෝගාවචරයි කියලා කියනවා. කොයි දෙයක් ඒ අරමුණේ ප්‍රකට භාවය අනුව තෝරා ගන්නවා මිස එලවලා ගිහිල්ලා අඹා ගිහිල්ලා අල්ලගන්න යන්න වටින්නේ නැහැ. එතකොට වැඩි කාලෙ හිටින්නේ නැහැ. අර විදිහට ස්වභාවයෙන් මතුවෙනවා නම් ඒ මතුවෙන දේ අනුව දැන් හිත මුළු කයෙත් නෙමෙයි උඩු කයෙත් නෙමෙයි අර තෝරාගත් යෝජනා කරගත්ත තැන තැම්පත් කරගන්න. ඒ කියන්නේ ලොකු එකලසක්. පොඩි එකලසක් නෙවෙයි හිත හිතවිලි වල නෑ වේදනා නෑ ශබ්ද බාධා නෑ මෙන්න මෙතනයි හිත තැම්පත් වෙලා තියෙන කෙනෙක් හොඳට දන්නවා ආන්නේ මේ තැම්පත් කරගෙන ඉන්නකොට තවත් එකලස් කරන්න පුළුවන් සත්‍යමත් වෙන්න පුළුවන් නම් සමාධි වෙන්න ඕනෑ කියලා හිතෙනවනම් අර ආස්වාසේ ප්‍රස්වාසේ කියන ඇතිලීමේ පිටීමේ වෙනස අත්විඳ ගන්නට අත්දක ගන්න හදනවා නැත්නම් උදරේ පිම්බීම සහ හැකිලිම අතර වෙනස අත්දක ගන්නට අත්විඳ ගන්න හදනවා ආන්නේ මේ විදිහට හුස්ම රැලි කීයක් එක දිගට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට යන්න පුළුවන්ද කියන එක තමයි ආධුනිකයාගේ පළවෙනිම අභ්‍යාසය. ඒ වගේම උදරයේ පිම්බීම හැකිලිම ගැන හිත යොදනවා නම් මේ පිම්බීම හැකිලිම වාර කීයක් අර හිතවිලි වේදනා රද්ද නැතුව පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් මෙහෙම පවත්නකොට කාට නමුත් අර తాවකාලිකයටපත් වෙලා දුන්න හිතවිලි ශබ්ද වේදනා නැවත නැවත ඉසෝස්සනවා. ඉස්මතු වෙනවා. <clears throat> මේ ඉස්මතු වෙනකොට පටන් ගන්නකොට ඒක එච්චර තද බල නැහැ. මොකද අර ඊට අලුත් කරගත්ත නිසා. එimhe ඉස්මතු වෙනවා නම් ඒ කාරණාවට හැප්පෙන්න යන්නේ නැතුව තරහ වෙන්නේ නැතුව නොවිය යුත්තක් විදිහට සලකන්නේ නැතුව මගේ හිත දැන් තියෙන හිතවිල්ලක මගේ හිත දැන් තියෙන වේදනාවක මගේ හිත දැන් තියෙන සාධ්‍යක ආදී වශයෙන් මේ ප්‍රකට වෙච්ච අරමුණ දිහා බලලා ඒ අරමුණත් එක්ක හැපෙන්න ගියොත් තමයි ඒව හුඟක් වෙලා නතර වෙන්නේ. යා බැලුවොත් බොහොම ඉක්මනට ඒව හැලෙන ගතියක් තියෙනවා. මේ හැලුනොත් හැලුනොත් පමණක් නැවතත් උදරේ හෝ අර කලින් මේ යොදාගත්ත ආනාපානිය හෝ පිට තැම්පත් කරනවා. අර වැටි වැටි වැටි නැගිටින්න නැගිටලා විදින්න හදන බල උත්සාහ කරන බබෙක් වගේ හැකි ශක්ති ප්‍රමාණයක් ගොඩක් වෙලාවට අර ආශාසෙන් ප්‍රසආසයට ආශාසෙන් ප්‍රසආසයට හිත පවත්තන. නැත්නම් පිම්බීමෙන් හැකිලීමට හැකිලීමෙන් පිම්බීමට හිත පවත්තන එකයි ආධුනිකයෙකුට දෙන්න තියෙන උපදේශමාලාව. ඉතින් ඒ විදිහට අපි කල්පනා කරගන්න ඕනේ මෙතන පිටිසක් පාඩි වෙලා ඉන්න තැනක්. ඒ නිසා අපේ අතින් යම් කිසි විදිහකට අනුන්ගේ භාවනාවකට බාධාක කිසි කලම නොවේවා. ඒ වගේම අනුන්ගෙමුත් අපිට කිසිම කරදරයක් නොවේවා. ධර්ම ගෞරවයෙන් යුක්තව අපිට මේ භාවනා පැය ගත කරගන්න ලැබේවා කියලා සමගිව ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කළ සියලු දෙනාම අපි අපේ විවේකයේ 对，你都咋了？